තවත් ප්‍රශ්නයක් ආස්වාද අරමුණු ඇදිලා එන සමහර අවස්ථාවලදී ඒවා පාලනය කරගන්න පුළුවන් වාගෙම નિરાයාසයෙන් ඒක පාලනය කරගන්න බැරි විදිහට අරමුණට ඇදිලා යන ස්වභාවයක් එනවා කියන එක හරියට මෙහෙම තමයි මොකද මේක මේ මාර්ගයේ වැඩිනකන් ස්වභාවය එහෙම තමයි මොකද අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන ආව ගමනේදී අපි බලාපොරොත්තු නෙමෙයි ආස්වාද පස්සේ හඹා ගිහිල්ලා ආස්වාදයන් පස්සේ හඹා යන වාර්ෂිකත්වය තමයි පුරුද්ද තිබුණේ ඒ නිසා ප්‍රියම ප්‍රියමනාප වශයෙන් දැක්කද දකින්නකොටම ආස්වාද පස්සේ හඹා යන මානසිකත්වය පුරුද්දක් වශයෙන් තිබුණා. අන්නේ තිබිච්ච පුරුද්ද නිසාම තමයි මේක වෙන්නේ. ඉතින් කලක් දිගටම වලාගෙන යන්න ඕනේ. දිගෙන් දිගට වළනකොට විදර්ශනා වැඩෙනකොට වැඩුණු විදර්ශනාවේදී ඒකෙන් තත්ත්වේ නැති වෙලා යහපතටම මාර්ගයේ පෑදෙනවා. ඊට පස්සේ කොයිතරම් ඇහැට යමක් දැක්කත් මොන જાතිය පංචකාම අරවුණු පංචේ දිලට ගෝචර වුණත් ඒවට ඇදිලා ගිහිලා විකෘති වෙනවා කියන එක නැති වෙලා තමන්ටම සාන්ත බව වැටහෙනවා. මිදිලා ගිය බව තමන්ම දකිනවා. නිවුණු බව සැනසුණු බව Tamanට පේනවා. නිවන් දැක බව Tamanට වැටහෙනවා. කාගෙන්වත් ඕව අහන්න යන්නත් එපා, කියන්න යන්නත් එපා. Taman Tamanගේ වැඩේ කරගන්න දිගටම හොකරින්න හරියනවා.